හොඳයි එහෙනම් බුද්ධික මහත්මයා තව ප්‍රශ්න තියනවාද අහලා කවුරුත්? අවසරයි ස්වාමීන් වහන්සේ වෙන ප්‍රශ්න අහලා නැහැ හම්බුනේ. අවසරයි. හරි කාල වේලාව දැන් සම්පූර්ණ වෙන නිසා අපි සාකච්ඡාව නිමා කරමු. ඉතින් අපි නැවතත් සිහිපත් කරනවා අද යම් යම් ගැටලු නිසා පොඩි වෙලාවක් ප්‍රමාද වුණා. නමුත් ශ්‍රාවකීන්ට ඒක පාඩුවක් නොවන හැටියට අපි පැය දෙකක්ම දේශනාවත් සාකච්ඡාවත් අපි සිද්ධ කළා. ලබන සතියත් අපි උත්සාහ කරන්නේ මේ පාරමිතා පිළිබඳ මූලික හැඳින්වීම. තව අත්‍යවශ්‍ය කොටසක් තියෙනවා අපි ප්‍රාර්ථනා ගොනු කරගන්නේ කොහොමද? ඒකට අදාළ කුසල කරන්නේ කොහොමද? සහ මේ පාරමිතා පිරීමේදී ඒවා හීන මධ්‍යම උත්කෘෂ්ඨ වශයෙන් කොහොමද පුහුණු කරන්නේ? ඒක මහා බෝධි ප්‍රාර්ථනා, පච්චේක බෝධි ප්‍රාර්ථනා, ශ්‍රාවක ප්‍රාර්ථනා වශයෙන් කොහොමද මේ පාරමිතාවන් වෙනස් වෙන්නේ? ආදී කාරණා අපිට කතා කළ යුතු තියෙනවා. අපේ ඉදිරි සතිය ඒ නිසා පාරමිතා පිළිබඳ මූලික හැඳින්වීම පිළිබඳ සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලබන සතියේ හැමදේම සහ සම්බන්ධ වෙන්න. ඉතින් අද දවසෙත් මම හිතනවා ඊටාම සාර්ථක සාකච්ඡාවක් අපිට කරන්න පුළුවන් වුණා. මුගක් පැති මතු වුණා. ඉතින් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා සහ සම්බන්ධ වූ ස්වාමින් වහන්සේලාට ඒ වගේම ගිහි පින්වතුන්ටත් මේ කාරණා බොහොම බුද්ධිමත්ව තේරුම් ගනිමින් තම තමන්ගේ ගැටලුත් निराකරණය කරගනිමින් අන් අයටත් ධර්ම මාර්ගයේ විවෘත කරන්න බොහොම ප්‍රායෝගික ප්‍රශ්න හැම කෙනෙක්ම මතු කළා. ඒ හැම හැම ප්‍රශ්නයක්ම වැදගත් වෙනවා ප්‍රඥාව අවදි වෙන්නට. ඒ නිසා සහ සම්බන්ධ සියලු දෙනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාටම ප්‍රඥාව අවදි කරගෙන සුවසේ පාරමී ගුණ ධර්ම දියුණු කරගෙන බෝධිපාක්ෂික ධර්ම අවදි කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ කුසල හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකක් ධර්මයේ දේශනා කරසා ධර්මයේ අපගේ ගැටළු පිළිතුරු සැපියු ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන්නව කාලයකදී ප්‍රාර්ථනා කරන්නව බෝධියකි. සසල දුකින් මිදීමට මේ කුසල කර්මය හේතු ආසනා වේවා. අවසරයි ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු